ඒ වීරය අවශ්‍ය පමණට පවත්වා ගැනීම කියන මේ වීර සමතාවත් මතක් කරලා දෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ආතාපී කියන ගුණය නැත්නම් කෙලස් තවන වීරයෙන් යුක්ත වීම මතු කරලා දෙන සෑම අනුපස්සනාවකටම පොදු ධර්මයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට සතිමා කියලා මේ සිහිය පිහිටුවීම. අපේ හිත සාමාන්‍යයෙන් අතීතය ඔස්සේ යන ගතියක්, අනාගතය ඔස්සේ යන ගතියක්, අතනට මෙතනට යන ගතියක්, අරයා මෙහා ගාවට යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ බඳු හිතකින්, මේ බඳු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 කියලා කරන ඒ මොහොතේ කරන විමසා බැලීමක්. මේ පිළිබඳව දැනුවත් වීමක්, හාත්පසින් දැනුවත් වීමක්, සොයා බැලීමක් කිරීම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසන්. දැන් මේ කරන කටයුත්තදී අපේ හිත පුළුවන් තරම් උපේක්ෂා සහගත භාවයක පවත්වා ගැනීම, සංසුම් භවක පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒකට අර හිතට එන විවිධාකාර ලෝභ සහගත චේතනාවන්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 මුලින්ම උපාදානස්කන්ධ පිළිබඳ සෑහෙන හැඳින්වීමක් කරන්නේ. ඇත්තටම ධම්මානුපස්සනා කොටසේ ඒක බලාපොරොත්තු වෙලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා ඉද වික්කවේ බික්කු ඉති රූපං. ඉති රූපස්ස සමුදයෝ. ඉති රූපස්ස අත්ථගමෝ. කියලා තමයි මේ යෝගාවචර මුල් කොටසේ තේරුම් ගන්න. මෙන්න මේ තියෙන්නේ රූප. මේ තියෙන්නේ රූපවල හට ගැනීම. මේ සිද්ධ වෙන්නේ රූපවල නිරුද්ධ වී යාම, ඡේ වී යාම කියලා එයා හඳුනා ගන්නවා. ඊළාට ඉති වේදනා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 සංඥා සංස්කාර විඥාන කියන්නේ මොකක්ද කියන එක අපිට මුලින්ම එහෙමනම් හඳුනා ගන්න අවශ්‍යයි. ඉතින් මේ පිළිබඳ හොඳ විග්‍රහයක් එනවා කන්ද සංයුත්තේන කජ්ජනීය සූත්‍රයේ. මම ඒ අනුසාරයෙන් මේ පිටුතුන්ට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ ගැන යම්කිසි තොරතුරු රසක් දැන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කළ දෙනවා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 පහළ වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ කතා කරන්නේ ඒ ඒ ඒ අවස්ථාවේදී. එහෙම නැත්නම් මේ හිතින් හදාගත්ත දේවල් නෙමෙයි, ඒවා ගැන හිතනවා නෙමෙයි. ඒ ඒ අවස්ථානුකූලව හිතේ පැන නගිනා, කයේ පැන නගිනා වේදනා සම්බන්ධයෙන්. ඉතින් ඒකෙදිත් ඇත්තම මේ ස්කන්ධයන් ගැන බුදුරජාණන් වහන්සේ කරන විග්‍රහයේදී අතීත අනාගත පච්චුප්පන්න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 විජානාතිති කෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. මහණෙනි කුමක් කුමන කවරුණකින්ද විඥාන කියලා කියන්නේ? විජානාති දැනගනි කියන අර්ථයෙන් තමයි විඥාන කියලා කියන්නේ. ඒතර කුමක්ද දැනගන්නේ? කිංච විජානාති. අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මధుරකම්පි විජානාති, කාරිකම්පි විජානාති, අකාරිකම්පි විජානාති, ලෝණිකම්පි විජානාති, අලෝණිකම්පි විජානාති. විජානාන්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 මේ කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පහම මේ ධම්මානුපස්සනා කොටසේදී අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් අපිට තේරෙනවා මේ සතිපට්ඨානය වැඩිම හරහා අපි එකාතකින් ඉගෙන ගන්නේ මේ ස්කන්ධයන් ගැනමයි. ඒ යම්සි කෙනෙක් කායනුපසනාවක් වඩනකොට එයා වැඩියෙන් ඇසුරු කරලා තියෙන නැත්නම් වැඩියෙන් විමර්ශනය කරලා තියෙන්නේ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 අන්න ඒකත් ඒ අකමැත්ත නොසතුට දුක දුම්නස ඒකත් වේදනාස්කන්ධයට අයිති. දැන් එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ හිතෙන් තම උපේක්ෂා සහගත බවක් තියෙන්න පුළුවන්. ඒකත් වේදනාස්කන්ධයට අයිති. ඊළඟට මේ බණපදයන් පාසා වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම. අර සංඥාස්කන්ධය තව ටිකක් එහාට ගිහිල්ලා තවදුරටත් පැහැදිලිව හඳුනා ගැනීම විඤ්ඤාණස්කන්ධයේ කෘත්‍යයක් කියලා කියන්න පුළුවන්. එතකොට සෝත විඤ්ඤාණ පැත්තෙන් විවිධ විවිධ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 නැවත නැවත රළ වැඩිම හරහා දැන් නිකම් පෙන පිඬුවක් සකස් වෙනවා. ඒක නෑ ඈතට පේන්නේ හැබැයි සුදු පාටට හරි නිකන් තිරිවාණ ගලක් වගේ පේන්නේ. හැබැයි ළඟට ඇවිල්ලා බැලුවාම එහෙම එකක් නෑ. එතන නිකම්ම බොල් හිස් පෙන ගොඩක් තියෙනවා. හැබැයි ඈතට පේන්නේ මේක ඇතුලේ සාරයක් තියෙනවා. මේක නිකන් ඝන ඒක ඝන දෙයක් වගේ පේන්නේ. හැබැයි අල්ලලා බැලුවාම මේකේ තියෙන්නේ නිකන් ඇතුලේ හිස්. ඇතුලේ නිකන් හුලම් තියෙනවා.